දවස් 20න් ඒ අවුරුදු 11කට කරන්න බැරි දේ ලබලා දුන්නට පස්සේ මොකෝ මේ වගේ බලා ගන්න. මේක දවස් 100 වැඩ පිළිවෙල නෙමෙයි. අපි නිහතමානීව ප්‍රජාතන්ත්‍රවාදීව කියනවා අපට මේක අවුරුදු 6න් 6ට ලැබෙන වර්මයක්. මේක දීර්ඝව අවුරුදු 15ක් 20ක් ගෙනියන්න පුළුවන් විදිහක ආර්ථිකයක් අපි ගොඩනගන්නවා. ඒක අපි කරන ජනතාව තුලින්. නැත්නම් මේ බලය ලබාගෙන අපි නීති අතට අරන් කරන එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ හරි මාර්ගෙ ගෙනියනකොට ජනතාව අපිත් සමග සිටින්න. මේක පෙනුණා. මේ අවුරුද්දක් තුලින් මේ දේශපාලන පොරපිටිය වෙනස් වීම කවදාකවත් හිතුවේ නැති දෙයක්. මේක මේක පැලන්තික තියෙන කොටසක් නෙමෙයි. ඒ අහිංසක 98ක් රටේ විශ්වාස කරා. මෛත්‍රීපාල සිරිසනත් රනිල් වික්‍රමසිංහත් රට හදන්න පුළුවන් වෙනවා.